ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ මාතර තිරික්ජිවිල ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ රාජමහා විහාරාධිපති ශ්‍රී මහින්ද පරිවේනාධිපති මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේකාධිකාරී ප්‍රවීණාචාර්ය දර්ශනපති පූජ්‍යපාද ගරු පරදුව ජිනරතන ස්වාමින් වහන්සේ 2600 සම්බුද්ධත්ව ජයන්තියට අපි අද සිටම පිළිවෙතින් පෙළ ගැසෙමු. සදහවතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු.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 නැසී මිය පරලෝකීය සියලු දෙනාටත් මෙලොව පරලොව දෙනව සැනසෙල්ල අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ ධර්මයෙන් බලාපොරොත්තු වෙන්නේ පුජ්‍යලේකුගේ මෙලොව ජීවිතය යහපත් කර ගැනීම සාර්ථක කර ගැනීම සංවර්ධනය කර ගැනීම ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීමක් ධර්ම දේශනාවකින් ධර්ම ශ්‍රවණයකින් මේ ලෝක වශයෙන් ලබන ආනිසංස ධර්ම ආනිසංස කියලා අපි හඳුන්වන්නේ පරලෝක වශයෙන් අපිට ප්‍රඥාව ජනිත වෙනවා. මේ ලෝක වශයෙන්ුත් ප්‍රඥාව ජනිත වෙනවා. අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ යමක් දැන කියා ගන්නවා. ධර්මයෙන් කරන්නේ ධර්මානුකූලව ජීවිතය පිළිබඳව දැන කියා ගන්න එක. අවබෝධ කරගන්න එක. මේ ලෝකේ පහළ වෙච්ච ශාස්ත්‍රවරයාණන් වහන්සේලා අතර අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ තරම් මේ මිනිසුන්ගේ ආධ්‍යාත්මය සුවපත් කරන්න. කායික මානසික සැනසෙල්ල උදා කරන්න සත්‍ය වූ වචනයක් දේශනා කළ උතුමාණන් වහන්සේ කෙනෙක් මේ ලෝක ධාතුව තුල තාත් පහළ වෙලා නැහැ. පහළ වෙනවා නම් ඒ පහළ වෙන්නේ ලෝතුරා බුදු කෙනෙක්මයි. ඇයි මෙහෙම කියන්නේ අපිට පුරිස ධම්මසාරති ගුණය පිළිබඳව අපි අද මේ ධර්ම දේශනාවේදී ආලවක සූත්‍රය මුල් කරගෙන ගාථා කීපයකින්වත් ඒ තථාගතයන්න් වහන්සේගේ මඟ පෙන්වීම තුළ ආධ්‍යාත්මය පිරිසිදු කරගත්තු මිනිසුන් මේ ලෝක ධාතුව තුල ඉඳලා තියෙනවා. විවිධ දුක්ඛයන්ටපත් වෙච්ච. ඒ වගේම විවිධ නපුරු දුදන පුජ්‍යලයෝ යහපත් ත්‍ත්වයකට පත් කරලා තියෙනවා. අසරණ වෙච්ච මිනිස්සු යහපත් ත්‍ත්වයකට පත් කරලා තියෙනවා. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණයන් සිහිපත් කරගෙනයි අපි අද බනහන්. අද අපේ රට ධර්ම ධර්මදීපයක්. හැම මොහොතකම බණ ඇහෙනවා. හැම තැනකම හැම මොහොතකම විවිධ නාලිකාවලින් විවිධ රූපවාහිනී නාලිකා, ගුවන් විදුලි නාලිකා, කැසට් පටි නොයෙක් දේවල් වලින් එහෙම ධර්මය ඇසෙන රටක තවමත් මේ රටේ දුදන සිරිත් දුදන ගති ඇති මිනිස්සු ඉන්නවා. නපුරු සිත් ඇති මිනිස්සු ඉන්නවා. පාපතර ක්‍රියා කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිසුන් යහමගට ගැනීමට ඔවුන්ට ප්‍රඥාව දෙන්න ඕනේ, බුද්ධිය දෙන්න ඕනේ. ඔවුන් එක තැනකට ගෙනල්ලා ඒ කාරණාව කියා දීමේ නොහැකියාව අපි රට තුල දිහා බලනකොට අපිට පේන එක දෙයක්. මෙහෙර විහාරයකට එන්නේ නැති කෙනෙකුට ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැහැ. කුවන් විදුලියකින් හෝ රූප වාහිනියකින් හෝ වෙනත් විදිහකින් හෝ ධර්මය අහන්න පුජ්‍යලෝ පෙළඹෙන්නේ නැත්නම් ඌට දැනුම ලැබෙන්නේ නැහැ. ඔහු නිවැරදි කාරණා තේරුම් ගන්න විදිහක් නැහැ. සුරාවට, සූදුවට, දුරාචාරයට, හොරකමට, මැරකමට පුරුදු වෙන අයට ඒ ඒ තුලින් මුදවා ගැනීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ගමක් තුල ගමක සංවිධානයක් ඇති වෙලා ඔවුන්ට නිසි අවබෝධය දීමේ ක්‍රමයක්. අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නම් එවැනි පුජ්‍යලයන් සොයාගෙන ගිහිල්ලා ධර්මයේ දේශනා කළා. අද මේ රටේ ඉන්න මහා සංඝරත්නයත් එහෙම දේවල් කරනවා. එහෙම පුජ්‍යලයෝ යහපතට හරවන අවස්ථා ඕනතරම් තියෙනවා. ආලෝක සූත්‍රයත් එහෙම එකක්. අලව්පුර හිටපු ආලවක යක්ෂයා සොයාගෙන අපේ ලෞතර බුදුජානන් වහන්සේ අලව් යකුගේ විමානයට යනවා. එතනට ගිහිල්ලා අලව් යකුගේ විමානයේ අලව් යකුගේ පුටුවේ බුදුහාමුදුරුව වැඩ ඉන්නවා. සමායට අද අපේ රටේ සමාජයට එහෙම ආලවක යක්ෂයෝ වගේ මිනිස්සු ඉන්නවා. බුදුහාමුදුරුව තරම්ම අපට ඒ ක්‍රියාව කරන්න අපහසුයි. ගිහිල්ලා වැඩම කරලා ඒ අලව් යකුගේ විමානේ වැඩ වාසය කරනවා. අලව් යකු බොහොම තරහෙන් විමානෙට එනකොට බුදුහාමුදුරුව මෙතන ඉන්නවා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ. ඔයයන් මේ අලව් කතාව අහලා ඇතින්. කී සැරයක් පළවෙනි සැරේ එළියට යන්න කිව්වා. අයිත් ඇතුළට එන්න කිව්වා. නැවතත් එළියට යන්න කිව්වා. නැවතත් ඇතුළට එන්න කිව්වා. මේ වගේ තුන් වතාවක්. එහෙම කළාම හතරවෙනි වතාවේ බුදුහාමුදුරුව නෙමෙයි අලව් විමානයෙන් එළියට වැඩම කරන්නේ. බොහොම තර්ජනය කරනවා, ගර්ජන කරනවා. නමුත් බුදුහාමුදුරුවෝ නොසැලී එතන වැඩ ඉන්නවා. ඊට පස්සේ අලව් යකු ලොකු තර්ජනයක් කරනවා. මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි නම් හදවත පරනවා. පරසක් වල ගහනවා කියලා නොයේ තර්ජන කරනවා. බුදුහාමුදුරුවෝ ඒ සියල්ල ඉවසා දරාගෙන අලාවිය අපිට කියනවා අහනවා මගේ ප්‍රශ්නයක් තියෙනම් ඒ ප්‍රශ්නෙට මම උත්තර දෙන්නම් කියලා. එතනින් එහාට අහන ප්‍රශ්න ටිකටත් උත්තර කීපයකුත් මේ ධර්ම දේශනාවේදී මම මේ පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්න කැමතියි. මම මේ සඳහා මතක් කළේ ඒ විදිහටම මේ රටේ ඉන්න මේ මිනිසුන් සොයාගෙන ඒ මිනිසුන්ගේ බුද්ධයට කතා කරන්නට අපට පුළුවන් කමක් තියෙනවා නම් මේ ධර්මය ඒ මිනිසුන්ගේ හදවතට ඇතුළු කරන්න ක්‍රමයක් තියෙනවා නම් අලව්යක් වගේම ඉන්න සමහර මිනිස්සුන්ව අපට দমনය කරන්න පුළුවන්කම තියෙනවා ධර්මයේ තියෙන වැදගත්කම ඒකයි නිසියාකාරව ධර්මය අවබෝධ කරගත්තු කෙනා ඒ ධර්මයට අවනත වෙනවා සමහරක් වෙලාවට මට දැනෙන දෙයක් තමයි බණ අහන්නට ධර්ම දේශනාවක් තියෙනවා කියන පෝස්ටරයක් ගහපු එකක් නැත්නම් දැන්වීමක් ගහපු එකක් වෙනත් ප්‍රචාරක කටයුත්තක් දැක්කහම අද බණ අහන්න යන්නේ කීයෙන් කී දෙනාද හැබැයි රූපලා වගේ පන්තියක් තියෙයි කියලා යන්තම් හරි ආරංචියක් හම්බුනොත් පෝස්ටරයක් ගහලා තිබුණොත් මෙන්න රූපවාහිනී නාලිකාවෙන්ම කියනවා පටන් ගත්තු තැන මෙතන කෙලවරක් හොයාගන්න බැරි තරමට සෙන ගැවිල්ලා හිටියා කියලා. මේ පහුගිය කාලේ මම දැක්ක මෙහෙම දේවල්. මේ රටේ තියෙනවා. ගම් දනව් වල මේවා තියෙනවා. අද මිනිස්සු හුරු වෙලා තියෙන්නේ ඒ යහපත සොයාගෙන යන්න නෙමෙයි. බොරු පුහු විචූර්ණ වූ ලෝකයකට. ਸਰව පිත්තල ලෝකයකට. ඒ තුලින් පුළුවන් වේද ජීවිතයේ ආධ්‍යාත්මික සැනසෙල්ල ලබන්න. ආධ්‍යාත්මික සුවය ලබන්න. ඔබට බෝධියක් අභියස ඉඳගෙන ඒ බෝධීන් වහන්සේගෙන් හමන සුළඟ ඒ සෙවන තරම් මෘදු බවක් දැනෙන තැනක් විහෙරක විහාරයක පූජා භූමියකදී ලබන නිරාමිස සතුටක් ලබන්න පුළුවන් වෙන තැන. ඒ නිරාමිසව ලබන සතුට. විරත් වෙනත් දේවල් වලින් අපි කියමු නර්තනයකින් කියලා. නර්තනයකින් ලබන සතුට තුළ මොනතරම් ශාරීරික වෙහසක් තියෙනවා. ඒ මානසිකව Taman ලබන්න උත්සාහ කරන සතුට තුළ කොයිතරම් වෙහසක් ඇති වෙනවද ධර්මයේ තුලින් කවමදාකවත් මේ උඩ පනින්න කියලා කියන්නේ නෑනේ දැන් අපි කවදාවත් නේද නමුත් ඔය ඇත්තෝ අහලා ඇති මේ මුළු ලංකාවෙම මිනිස්සු මේ අපේ පින්නතුන් මේ ධර්මය අහනවනේ මේ අහන හැම කෙනෙකුගේම තමන්ගේ හදවතින් විමසල බලන්න ඔය සමහර නාලිකාවල යනවා කොල්ලෝ ටික උඩ පනින්න කියලා හයියෙන් කියනවා. ඒකදී ඔක්කොමල උඩ පනිනවා. මේ විනෝද වෙන්න සතුටු වෙන්න. ඇති දෙයකට නෙමෙයිනේ. ඒ ඒ තුලින් විකාර වූ දේවල් නිර්මාණය කරනකොට රටක් තුල ආධ්‍යාත්මයේ පැත්තට යන පිරිස අඩුයි කියලයි මට නම් දැනෙන්නේ. ඒක ලෝතුරා බුදුහාමුදුරන්ගේ ධර්මයේම පැහැදිලි කරනවා. එනිසා අපේ රටේ මේ හැම පින්වතෙක්ම ඔබ කොයිතරම් විනෝද වුණත් කොයිතරම් සතුටු වුණත් ඔබේ සතුට සොයාගෙන යන තැනදී සංවරය, සංයමය, සද්ධාව, සීලය කියන මෙන්න මේ කාරණාවන් වඩ වඩාත් සංවර්ධනය කර ගැනීම සඳහා හැම කෙනෙක්ම යොමු වෙන්නට ඕනි. ඒසා බණ ඇසීමෙන් ඒ වගේම ඒ ධර්මය අනුගමනය කිරීමෙන් අපට ලැබෙන ආනිසංස තමයි පින්නතුනි අපේ ජීවිතය සංවර්ධනය වෙනවා. අපේ ජීවිතය සැපවත් වෙනවා. අපේ ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. අපේ හිතට සහනයක් සැනසෙල්ලක් ඇති වෙනවා. ඕනෙම තැනක ඕනෙම ගැටලුවකට ඕනෙම ප්‍රශ්නයකට උත්තරය අපට හොයාගන්න තාමත් පහසුවෙන් පුළුවන්කම ලැබෙනවා මේ ලෝතුරා බුදුබණ ඇසීම තුළ. ඒකට හොඳම උත්තරය අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ආලවක සූත්‍රයේදී ආලවක යක්ෂයා අහන ප්‍රශ්නවලට නිවැරදිව උත්තර දෙමින් උන්වහන්සේ මේ ලෝක සත්‍යයටම මේ නිවනින් සැනසීම පිණිස උතුම් වූ ධර්ම පදයන් දේශනා කොට වදාලා ආලවක යක්ෂයා ලෞතර අබ්දුරජාණන් වහන්සේගෙන් අහන්නේ කින්සූද විත්තං කුරිසස්ස සෙත්තං මේ අහන ප්‍රශ්නයට තමයි අපේ ලෞතර බුදුහාමුදුරුවෝ උත්තර දෙන්නේ සද්ධීද විත්තං පුරිසස්ස සෙත්තං මාමුලින් දේශනා කළ ගාථා පාඨය සද්ධීද විත්තං පුරිසස්ස සෙත්තං මේ ලෝකේ පුරුෂයාට සම්වර තරම් සම්වරකම තරම් වස්තුවක් වෙන කිසිවක් නැහැ. ශ්‍රේෂ්ඨතම වස්තුව තමයි සංවරකම. ඒ වගේම තමයි මනාකොට පුරුදු කරන ලද එහෙම නැත්නම් රැස් කරන ලද ධර්මය ධර්මය තරම් ශ්‍රේෂ්ඨ දෙයක් මේ ලෝකයේ තුල නැහැ. ඒ තුලින් තමයි පුජ්‍යලයාට සැපයක් ඇති කරවන්නේ. ඒ සැපය මේ ලෝක වශයෙන් ලබන සැපයක් වගේම පරලෝක වශයෙන් උත් ලබන රසයක්. ඒ වගේම මේ ලෝකයේ තියෙන රසයන් අතුරින් වටිනාම රසය ධර්ම රසය ප්‍රඥාව නැමැති රසය ඒක අපි මේ ජීවිත කාල සීමාව තුළදීම ධර්මයේ තුලින් ලබන්නා වූ රසයක්. ඒ වගේම අපේ දිවි පෙවෙත ආරක්ෂා කර ගැනීම සඳහා දැහැමි දිවි පෙවෙතක් පවත්වාගෙන යෑම මහත් වූ ශ්‍රේෂ්ඨතම දෙයක් හැටියටයි අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේකේ කාරණා කිහිපයක් උන්වහන්සේ දේශනා කරනවා. ඒ තමයි මේ ලෝකයේ පුරුෂයා හට සංවරකම තරම් වස්තුවක් නැහැ. ශ්‍රේෂ්ඨම වූ ධනය තමයි සංවරකම. ඒ වගේම මනාකොට පුරුදු කරන ලද එහෙම නැත්නම් රැස් කරන ලද කවරනම් ධර්මයක් වේද? ඒ තුලින් Tamanට සැපය, ශාන්තිය ළඟා කරවනවා. ඒකාන්තයෙන්ම රසයන් අතුරෙන් කවරනම් රසයක්ද අතිශයින්ම මනෝඥ වූ දිවි පෙරතක් යම් පුජ්‍යලයකට ඇතනම් ඒ පුජ්‍යලයාගේ ජීවිතය අතිශයින්ම ශ්‍රේෂ්ඨයි කියන බවයි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ ලෝකයේ පුජ්‍යලයකට ශ්‍රද්ධාව අවශ්‍යයි. ශ්‍රද්ධාව නැතිව බණහන්නට බෑ. සිල් රකින්නට බෑ. භාවනා කරන්නට බෑ. ඒ නිසා මේ ආලවක සූත්‍රයේදී අපේ ලෞත්‍රා බුදුරජාණන් වහන්සේ සද්ධාව පුරුෂයා හට ශ්‍රේෂ්ඨතම වස්තුවක් හැටියට දේශනා කරනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨතම ධනයක් හැටියට අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ ධර්මය පුරුදු කරන ලද කුසල ධර්මය යහපත් කර්මයන් යහපත් ක්‍රියාවන් පුජ්‍යලයාට ශ්‍රේෂ්ඨතම ධනය හැටියට අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ තුලින් පුජ්‍යලයාට සැප ඇති වෙනවා. කායික සැපය වගේම මානසික සැපය. රසයන් අතුරෙන් සත්‍ය වචනය තරම් ප්‍රිය වචනය තරම් රසයක් මේ ලෝක ධාතුව තුල නැහැ කියලයි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම ඒකාන්ත වශයෙන්ම අතිශයින්ම ප්‍රඥාව පුජ්‍යලයාට අත්‍යවශ්‍යම දෙයක්. ප්‍රඥාවෙන් ජීවත් වෙන පුජ්‍යලයාගේ ජීවිතය ශ්‍රේෂ්ඨයි කියන බව අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ආලෝක යක්ෂයාට තේරුම් කරලා දෙනවා. දැන් බලන්න මේ කාරණා කිහිපය. අපි මුලින් සඳහන් කරපු <clears throat> සද්ධාව, නැමුණු බව, දැමුණු බව, හික්මුණු බව එසේ නොවන්නට ඔබට සිත එකඟ කරගෙන බණ අහන්නට බෑ. දෑත් එකතු කරලා බුදුන් වඳින්නට බෑ. දෑත් එකතු කරලා වන්දනා කරන්නට බෑ. සීලයක පිළිටන්නට බෑ. එනිසා ඔබ පළමුව සද්ධාවන්තයෙක් බවට පත්වීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔබ හැම කෙනෙක්ම ඔබේ ධනය ලෙස ධර්මය ඔබට එකතු කරගන්න ඕන ඔබේ හදවතට එකතු කරගන්න ඕන. මනාකොට පුරුදු වෙන ලද සංවරකම අපි ගාව තියෙන්න ඕනේ. සීලාදී ගුණධර්ම අවම වශයෙන් අපි එදිනෙදා නිත්‍ය සීලය හැටියට පංච සීලය අනුගමනය කරනවා නම් ඒක ධර්මානුකූල ජීවිතයක්. ඒ ජීවිතේ ධර්මානුකූල ජීවිතයක්. එම් ධර්මානුකූල ජීවිතයකට හුරු වෙන්නට පුරුදු වෙන්නට ඕනේ. ඒ වගේම බලන්නකෝ මේ ලෝකෙම තියෙන ආසියාන් අතුරෙන් සත්‍ය වචනය තරම් රසයක්. ඇත්ත වචනය. අපේ දුවා දරුවෝ අම්මට තාත්තට ඇත්ත වචන කියනවද? සමාජයට සත්‍ය වචන කියනවද? පුජ්‍යලිකෝ නෑ එපාකම් අවශ්‍යතාවයන් සඳහා අපි කොයි තරම් එවැනි අසත්‍ය දේ අපේ ජීවිතයට හුරු කරගෙන තියෙනවද? එයින් වරද කරගන්නේ Tamanටමයි. අනුන්ට නෙමෙයි. අපි මේ කරන ඕනෙම වැරැද්දක ප්‍රතිඵලය තවත් කෙනෙකුට දෙන්න බෑ. අපිට ඕන කෙනෙකුට පින් දෙන්න පුළුවන්. හැබැයි පව් දෙන්න බෑ. ඔයත් දන්නවනේ නේද? පව් දෙන්න බෑ. පින් දෙන්න පුළුවන්. හොඳ කරන්නත් පුළුවන් නරක කරන්නත් පුළුවන්. හැබැයි පින් කරන්නත් පුළුවන්, පව් කරන්නත් පුළුවන්. මොකද කරන්න බැරි? කරන්න බැරි දේ තමා පින් ගන්න දෙන්න පුළුවන්, පව් දෙන්න බෑ. පව් කරගත්තොත් ඒව Taman තමයි. ඒ නිසා අපේ ජීවිතයේදී මේ වටිනා වූ රසය සත්‍ය වචනේ නැමැති රසය අපගාව සදා තනිකවම පවත්වාගෙන යන්නට ඕනේ. පුද්ගලයේ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ප්‍රඥාව කියලා කියන්නේ ධනයක්. සද්ධාවත් ධනයක්, ප්‍රඥාවත් ධනයක්. ඒ වගේම මේ මේ ධනය අපේ හැම කෙනෙකු ගාවම ඇති කරගන්න ඕනේ. අපිට કોઈ තරම් මිල මුදල් තිබුණට වැඩක් නැහැ. ප්‍රඥාව නැත්නම්, බුද්ධිය නැත්නම්, ඒවයි කලමනාකරණය කරන්න විදිහක් නැත්නම්, කලමනාකරණය කරන්නේ නැත්නම් අපි කොයි තරම් ජීවිතේ අසාර්ථකද? හැම දෙයකම කලමනාකරණයක් තියෙන්න ඕනේ. ඒකට ප්‍රඥාව අවශ්‍යයි. දැන් මම මෙතෙක් වේලා කියපු ධර්මකාරණා ඔබට තේරුම් ගන්නට ඔබට ප්‍රඥාව ඕනේ. ඔබට බුද්ධිය ඕනේ. එහෙම නැතිව මේ තේරුම් ගැනීම අපහසුයි. එනිසා මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම දෙයක් හැටියටයි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ ප්‍රඥාව අපේ ජීවිතයට එකතු කරගන්නට ඕනේ. එවැනි පුජ්‍යලයට තමයි මේ රසයන් උත්පාදනය කර ගැනීමේ හැකියාව තියෙන්නේ. මේ අපි හැම කෙනෙක්ම ඒ මා මුලින් සඳහන් කළ ශ්‍රේෂ්ඨ වූ දේ ශ්‍රේෂ්ඨ වූ රසයන් කොයිද එකතු කළත් අපිට තියෙනවා මේ ගමන යන්න අපි හැමදාම ගමන් යනවා එදිනෙදා නෑ ගමන් යනවා රැකී රක්ෂා ආදී කටයුතු වලට ගමන් යනවා අපේ ජීවිතෙත් විවිධ පැතිකඩවලට අපි ගමන් බිමන් යනවා දැන් මට මෙහෙම හිතෙනවා අපි මේ ගමන් කරන මාවත්වල අපි මේ පාරවල් වල ගහලා තියෙනෝනේ නේද? හාමුදුරුවරුන්ගේ නම් ගහලා තියෙනවා, ශ්‍රේෂ්ඨ නායකයින්ගේ නම් ගහලා තියෙනවා, ගම්වල නම් ගහලා තියෙනවා. කන්නංගර මාවත, බණ්ඩාරනායක මාවත නේද? ඒ ඒ නම් ගහලා තියෙනවා. අපේ ජීවිතෙත් අපි ওই පාරවල් වල යනවා වගේම අපේ ජීවිතය ගෙනියන්න තියෙන මාර්ගයන් බොහොමයක් තියෙනවා. මොන මාර්ගද? සීල මාවත, ප්‍රඥා මාවත, සත්‍ය මාවත, ගුණවන්ත මාවත, එවැනි මාවත් වල අපේ සිත නැමැති මේ ශ්‍රේෂ්ඨ පුජ්‍යලයා ගමන් කරවිය යුතුයි. සිත නැමැති ශ්‍රේෂ්ඨ පුජ්‍යලයා ගමන් කළ යුතු මාර්ගයයි. සමහරක් වෙලාවට අපට වෛරමාවත, කෝධමාවත, ඊර්ෂ්‍යාමාවත, පරුසමාවත ඒවයි සමහර විට නොදැනුවත්වම යන්න පුළුවනි. මේ සිත නැමැති පුජ්‍යලයා එවැනි තැන් වලින් නතර කරගන්නට ඕනේ. එවැනි දේවලින් නතර වෙන්නට ඕනේ. නතර කරගන්නට ඕනේ. නතර කරවලා යහපත් මඟ මේ සිටිවිලි ගමන් කරවීමත් අවශ්‍යයි. අපි සංසාර ගමනක ඇවිල්ලා තියෙනවා. මේ සංසාර ගමනේ එක සම්දිස්ථානයක මේ නැවතිලා ඉන්නේ අපි. මේ නැවතිලා ඉන්නේ එක තැනක අම්බලමක. මේක කෙටි කාලයයි. අපි මෙතන ඉන්නේ. මේ ඉන්න කෙටි කාල සීමාව තුල තමයි ඔය එකතු කරන දේවල් හොඳ නරක කුසල අකුසල පින්දාම් ප්‍රඥාව ඉගෙනීම නේද ධර්මයේ වගේ මේ හැම දෙයක්ම එකතු කරනවා මෙතෙන්. දැන් අපි හැම කෙනෙකුගේම මල්ල පිළිලා ඇත්තේ එක එක්කිනාගේ වයසේ ප්‍රමාණයට. මල්ලේ ප්‍රමාණයට දැන් පිළිලා තියෙනවා. ඒ පිළිච්ච ප්‍රමාණය දැන් අපි මේ අපේ බෑ ගෙනියන බෑග් එකක් අරගෙන මල්ලක් අරගෙන ඒ මල්ලට කඩේට ගිහිල්ලා සීනි කිලෝ එකයි පරිප්පු මේ ආදී වශයෙන් කොටස කොටස දාලා මල්ල පුරව ගත්තා වගේ දැන් අපෙත් මේ හිත නැමැති මල්ලේ මේ ජීවත් වෙච්ච කාල සීමාවේ අර බඩු බාණ්ඩ අරගෙන කොටසින් කොටස දාගත්තා වගේ දැන් අපෙත් මේ සිත නැමැති මල්ල විවිධ දේවල් වලින් පිරීලා තියෙන්නේ. පව්කම් වලින් පිරීලා තියෙනවා, පින්කම් වලින් පිරීලා තියෙනවා නේද? ඒවත් කොටස් කරන්න පුළුවනේ. ඒවත් කොටස් කරන්න පුළුවන්. ඇයි වෛරයෙන් උපදවාගත්තු දේවල්, ක්‍රෝධයෙන් උපදවාගත්තු දේවල්, මානයෙන් උපදවාගත්තු දේවල්, උද්දච්චකමින් උපදවාගත්තු දේවල්, බොරු කීමෙන් උපදවාගත්තු දේවල් කියලා. ඒ වගේම ඒ අතරට හොඳ දේවලුත් එකතු දාලා ඇති ඕකේ. එමනාද? සීලය, සිල් රැකීමෙන් උපදවාගත්තු කුසල, භාවනාවෙන් උපදවාගත්තු කුසල, නේද? මේ ආදී වශයෙන් මෛත්‍රියෙන් උපදවාගත්තු කුසල කරුණාවෙන් උපදවාගත්තු කුසල මේ වගේ දේවල් මේ අපි මේ අපේ ගාව තියෙන මල්ල තුල තියෙනවා ඒ වුණාට අපි කෙනෙකුගෙන් අහුවොත් ওই මල්ලේ මොනවද තියෙන්නේ කියලා කවුරුවත් කියන්නේ නැහැ මේකේ නරක දෙයක් තියෙද කියලා මගේ මල්ල අවසන් නූරි නෑ කියයි ඕන්න මගේ මල්ල මොකටද බලන්නේ වාගේ මල්ල බලාගන්න කියලා නමුත් මේ මල්ල ඇතුලේ තියෙන දේවල් අපිම විමසා බලන්නට ඕනේ. මේක ඇතුලේ වෙලා ඇතුලේ මේ මල්ල ඇතුලේ කුණු වෙච්ච දේවල් තියෙනවා නම් අපි අයින් කරන්න ඕනේනේ. නැත්තම් ගන්න ගහනවා. නපුරු දේවල් තියෙනම් අයින් කරන්න ඕනේනේ. නැත්තම් ගන්න ගහනවා. ඒ දේවල් වලින් අපි මේ මල්ල පිරිසිදු කරලා සිත නැමැති මල්ල පිරිසිදු කරගන්න. එහෙම පිරිසිදු කරගත්තාම අපට පුළුවන්කම තියේවි යහපත් දෙයක් කරපින්නගෙන යන්න. ඒ කොහේ යනකොටද යන්නේ? කොතනටද යන්නේ? පරලොවට යනකොට. සමහරක් වෙලාවට හිතෙන්නේ නැතුව ඇති මේ බණ අහන කොයි කාටවත් අනේ මට එහෙම යන්න වේවිද? මම නම් යන්නේ නැහැ. කොයි කෙනා කිව්වත්. දැන් මේ ඕනේ තරම් කට්ටියට අපේ අපේ දායක පින්නතුන්ට යාළුවෝ හිතවන්තින්ට විවිධ යෝජනාවන් කරනෝනේ මේ හවල් වෙලාවට එන්න පුළුවන් දෙ කියලා. අපොයි මට බෑ කොයි තරම් වැඩ තියෙද. අපොයි මට බෑ කොයි තරම් වැඩ තියෙද. සිල් ගන්නවද පොයට? පුරිසෙයි පොයට සිල් ගන්න විදියක් නැහැ ලොකු දූලයි ගෙදර යන්න තියෙනවා. එක එක ගමන් බිමන් යොදා ගත්තාම අනිත් දේවල් වලට වෙලාවක් නැහැ කියලා අපි කියන්නේ. ඒ වුණාට මේ ගමන යන දවසට කොයි වැඩේ තිබුණත් නතර කරන්න බෑනේ. එහෙම නතර කරන්න පුළුවන් జగත කවුද? එහෙම කෙනෙක් නැහැ. මරුවා පැමිණ අඩගසන දවසට අපි සූදානම් වෙලා ඉන්න ඕනේ යන්න. ඒක මහමගදී වෙන්න පුළුවන්. නිදි පැදුරේදී වෙන්න පුළුවන්. බත් කට බත් පිටක් කටට ගන්න මොහොතේදී වෙන්න පුළුවන්. ශනේයි. හුස්ම රැගෙන පිට කරන මොහොතයි. අපි යන්න ඕනේ. ඒ ගමනටයි පින්නතිනි මම කිව්වේ මේ සූදානම් කරගෙන ඉන්න ඕනේ කියලා. ඒ ගමන දිගු ගමනක්. අපි දිගු ගමනක් ඇවිල්ලා කියනවා. අපිට තව දිගු ගමනක් යන්න තියෙනවා. මේ දිගු ගමන කෙටි කර ගැනීම. මේ දිගු ගමන කෙටි කර ගැනීම. අපි කොයි කවුරුත් කැමති ඕනම ගමනක් යන්න ගියාම කෙටි පාරකින් ඒ ගමන නිමා කරා. නේද? ඕනම කෙනෙක් කැමති මේ කෙටි තැනකින් මේ ගමන නිමා කරා. දැන් අපිට මාතරේ ඉඳලා කොළඹට එන්න ඕනේ නම් අපි යම් කෙනෙකුගෙන් අහනවා මේ මාතරේ ඉඳලා කොළඹට යන්න කෙටිම පාර මොකක්ද කියලා. එහෙම පාරක් තිබුණා නම් අපි එන්නේ දුර පාරෙන්ද කෙටි පාරෙන්ද? අපි එන්නේ කෙටිම පාරෙන්. ඉක්මනින් ඒ තැනට යන්න. ඒ නිසා මේ සාංශාරික ගමන කෙටි කර ගැනීම අපි හැම කෙනෙකුගේම අවශ්‍යතාවයක්. අපි හැම කෙනෙකුටම ඕනේ දෙයක්. මේක හැම කෙනෙකුටම දැනෙනවා. ඕනෙකම තියෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්නේ. ඒක ක්‍රියාත්මක කරන්නේ. එනිසා අපිට මහා ඕගයක් තරණය කරගෙන යන්න ඕනේ. සාගරයක් තරණය කරගෙන යන්න ඕනේ. අප කියන්නේ සංසාර නැමැති මහා ඕගය කියලා. සංසාර නැමැති මහා සාගරය කියලා. මේ මේ මෙතන පහු කරගෙන යෑමේ අවශ්‍යතාවය අපිට තියෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද මේ ධර්ම මාර්ගය අනුගමනය කිරීම ඒකාන්තයෙන් අත්‍යවශ්‍ය වෙනවා එදා ආලවක යක්ෂයාට චතුර්ෝගය කෙසේනම් තරණය කරනවාද කියලා අහපු ප්‍රශ්නෙට උත්තරය චතුර්ෝගය කොයි විදියකින්ද මේ චතුරෝගය තරණය කරන්නේ? සංසාර සාගරය තරණය කරන්නේ කොහොමද? ඒ වගේම මේ දුක නැති කරගන්නේ කොහොමද? කියන කාරණාව ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් ආලවකයක් ශාප වෙලාවේ උන්වහන්සේ අන්න අපි දැන් මෙතෙක් සාකච්ඡා කරගෙන ආපු ධර්ම කාරණාවලදී උන්වහන්සේ නිවැරදිව ඒ කාරණාව පැහැදිලි කරනවා. එනිසා පින්නතුනි අපේ ලෞතර බුදුහාමුදුරුව මේ සද්ධාව සද්ධාවෙන් චතුර්විධ ඕගය මා මුලින් සද්ධාව ගැන සඳහන් කළා. සද්ධාවෙන් මේ චතුර්විධ ඕගය තරණය කරන්නට පුළුවන් කියලා. ඒ වගේම අප්‍රමා අප්‍රමාදයේ අප්‍රමාදයෙන් සංසාර සාගරය තරණය කරන්න පුළුවන් කියලා. ප්‍රමාදයෙන් නෙමෙයි අප්‍රමාදයෙන්. ඒ වගේම වීරයෙන් වීරයෙන් දුක නැති කරන්නට පුළුවන් කියලා. ප්‍රඥාවෙන් මේ දුක නැති කරන්නට පුළුවන් කියලා. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. සද්ධාය තලති ඕගං අප්පමාදේන අන්නවන් විරියේන දුක්ඛං අච්ඡේති පඤ්ඤාය පරිසුජ්ජති ඒ තමයි සද්ධාවෙන් චතුර්විදෝගයන් තරණය කරන්නට පුළුවන් අප්‍රමාදයෙන් සංසාර සාගරය තරණය කරන්නට පුළුවන් වීරයෙන් දුක පහ කරන්නට පුළුවන් ප්‍රඥාවෙන් පිරිසිදු වෙන්නට පුළුවන් කියන බව අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ කාරණාවලදී අපිට මේ සංසාර දුක නැති කිරීමේ ක්‍රමයයි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම මිත්‍රයන් ලබන ආකාරය මිත්‍රයන් කොයි විදියකින්ද යහපත් මිත්‍රයන් ලබන්නේ? ඒ වගේම මෙලොවෙන් පරලොවට ප්‍රතිස ප්‍රතිසන්දිය ඇති වෙන්නේ කොහොමද? ශෝක නොකරන්නේ කොහොමද කියන එක අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට උන්වහන්සේ දේශනා කරනවා. නුවණැත්තා දාන ආදී කුසල කර්මයන් අප්‍රමාදව කිරීම නිසා අපට පුළුවන්කම තියෙනවා පරිවාර සම්පත්තිය පිරිස ලබා ගැනීමේ හැකියාව. ආතුන්ගේ ධර්මය ශ්‍රවණය ඒ වගේම මේ ධර්මයේ ඇදහිීම අප විසින් සිද්ධ කරන්නට ඕනේ. ඒ වගේම නුවණැත්තා කරා අපි එළඹෙන්නට ඕනේ නුවණැත්තන් කරා සොයාගෙන යන්නට ඕනේ. ඒ වගේම ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව අපි ලබන්නට නම් නිර්වාණ ප්‍රාප්තිය පිණිස නුවණැත්තන් කරා අපි ගමන් කරන්නට ඕනේ. නුවණැත්තෝ කියලා කියන්නේ උගත් බුද්ධිමත් පිරිස්. ඒ පිරිස් හොයාගෙන යන්නට ඕනේ. පරිවාර සම්පත්තිය ලබන්නට නම් හොඳ හිත දෙන්නට ඕනේ. දාන ආදී කුසල කර්මයන් කරන්නට ඕනේ. යහපත් බව බෙදා දෙන්නට ඕනේ. නිවැරදි කාරණා කියා දෙන්නට ඕනේ සමාජය තුල හොඳ මිනිහෙක් කියන තැන අපි ජීවත් වෙනකොට මේවා සම්පූර්ණ කර ගැනීමේ හැකියාව තියෙනවා. එනිසා අපේ ජීවිතය කොයි තරම් දුරට සාර්ථක කරගන්නටද පුළුවන් කියන කාරණා කිහිපයක් තමයි මම මේ සූත්‍රයේ ප්‍රධාන තැන් කිහිපයක් එකතු කරගෙන අපේ මේ දායක පින්නතුන්ට පැහැදිලි කරේ. ජීවිතය කියන්නේ හරි ලස්සන එකක්. මගේ ජීවිතයත් එහෙමයි, ඔබේ ජීවිතයත් එහෙමයි. මේ ජීවිතය ලස්සන කරගන්නෙත්, අවලස්සන කරගන්නෙත් අපිමයි. සමහරක් වෙලාවෙදී මේ ජීවිතය ලස්සන කරනවා කියලා කියන්නේ රූපය හැඩ කරනවා කියන එක විතරක් නෙමෙයි. රූපය හැඩ වෙන එක විතරක් නෙමෙයි. මේ ලෝකේ ඉන්න හැම මිනිසෙක්ම ලස්සනයි. ඒ අවලස්සනයි කියලා තීන්දුව තීරණය කරන්නේ වටපිටාවේ ඉන්න අය. එයාගේ හිත හොඳ නැත්නම් හිත අවලස්සන නම් රූපය කොයිතරම් ලස්සන වුණත් වැඩක් නැහැ. රූපය කොයිතරම් ලස්සන වුණත් වැඩක් නැහැ. ඔහුගේ හදවතේ ශ්‍රද්ධාව නැත්නම් සීලය නැත්නම් ගුණය නැත්නම් අර පුහු පිටින් තියෙන රූපේ නැති ඵලෙ මොකක්ද? දන් දෙන්නේ නැත්නම් පරිවාර සම්පත්තිය ලැබන්නේ නැත්නම් ඔහු අප්‍රමාදීව කටයුතු කරන්නේ නැත්නම් ඔහුගේ ජීවිතයෙන් ඇති ඵලය මොකක්ද? ඒ ඒ පුජ්‍යලයාගේ ජීවිතයේ කෙනෙකුගේ විපතට එහෙම නැත්නම් ඒ තවත් කෙනෙකුගේ අපහසුතාවයකට වේදනාවකට හිංසාවකට ලක් කරන සිතක් නම් ඔහුට තියෙන්නේ. ඔහුගේ රූපය කොයිතරම් ලස්සන වුණත් ඇති ඵලෙ. එසා අපි අපේ ජීවිතය ලස්සන කරගන්න ලස්සන කරගන්න මහත් වෑයමක් තරන්න ඕනේ. ඒ වෑයම මා මේ බණ පටන්ගත්තු මොහොතේදී සඳහන් කරපු රූපලාවන්‍ය තුලින් නෙවෙයි ඇඳුම් ආයිත්තම් වලින් නෙවෙයි රත්රන් මුතු මැණික් ඔබගත්තු මල් මාලාව මාලාවලින් නෙමෙයි. ධර්මයේ නැමැති මල් මාලයක් ඔබේ ගෙලෙහි පළඳවන්නට ඔබට පුළුවන් නම් මැණික් වන් යහපත් සිටිවිලි ඇති ඔටුන්නක් ඔබේ හිසේ දරන්නට පුළුවන් නම් අත්තරන් සිටිවිලි වලින් ඔබේ හිත සරසවා ගන්නට පුළුවන් නම් ඒක තමයි ලස්සන ජීවිතය. ලස්සන ජීවිතේ. අපිට කොයි තරම් ධන ධාන්‍ය ධනය වස්තු වස්ත්‍රාභරණ සම්පත් කොයි දේ තිබ්බත් අපි ඊට මේ සියල්ල පිළිටවන්නේ ටික කාලයකට ටික කාලයකට ධනය තිබුණා කියමු ওই ධනය අපි මැරෙනකන් අපි සමග රැඳේවි හැබැයි ඒ ධනෙ අපිත් එක්ක වලගාවටවත් යන්නේ නැහැ. අපි මිහිදන් කරන වලගාවටවත් මේ ධනෙ යන්නේ නැහැ. ධර්මල්ලෝ හිටිය කියමු. අපිත් එක්ක යන්නේ අපේ මේ ශරීර කූඩුව අරගෙන ගිහිල්ලා මිහිදන් කරන තැනට විතරයි. එහෙනම් ඉතින් ඒ කට්ටියගෙනුත් ඇති පළක් නෑ තමයි. ඊළඟට වෙනත් වෙනත් ධන දාන්නේ මොනවා හරි දෙයක් තිබුණා කියමු. ඔයි කොයි දෙයක්වත් අපිත් එක්ක තනියට නොතනියට එන්නේ නැහැ. මේක තමයි ඇත්ත. එතකොට අපිත් එක්ක තනියට නොතනියට යන්නේ කවුද? අර්මා මුලින් සඳහන් කර අපේ ලෞතුරා බුදුහාමුදුරෝ දේශනා කරපු සද්ධාව මේක සසර පුරාවට අරගෙන යනවා. සංවරය සසර පුරාවට අරගෙන යනවා. සීලය සසර පුරාවට අරගෙන යනවා. වීරිය සසර පුරාවට අරගෙන යන්න පුළුවන්. ප්‍රඥාව සසර පුරාවට අරගෙන යන්න පුළුවන්. මේ මේ මේ ගැන කල්පනා කළාම අපිට හිතේ කොයි වගේ ප්‍රමෝදයක් දැති වෙන්න ඕනේ අනේ මම මේ කාරණාවන් ටිකක් හරි සම්පූර්ණ කරලා තියෙයි කියලා. නේද? උත්හාන වීරිය ප්‍රගුණ කරපු කෙනෙක් ඉන්නවනම් වීරියවන්ත කෙනෙක් ඉන්නවනම් ඔහුට ඊළඟ භවයේදී ඔහු වීරියවන්ත පුජ්‍යලයක් බවට උත්සාහවන්ත පුජ්‍යලයක් බවට ශ්‍රද්ධාවන්ත පුජ්‍යලයක් බවට ඒකාන්තයෙන්මපත් වෙනවා. මේකට තමයි පාරමිතා කියලා කියන්නේ. පුරුදු වෙලා කියන්නේ අපි සංසාර පුරුද්ද කියලාත් අපි මේ වචන වලින් හඳුන්වනවා සංසාර පුරුද්ද. සසර පුරුද්ද. ඒ සසර පුරුද්ද අපිට තියෙනවා. ඒ සසර පුරුද්දක් ඇති කරගන්නට නම් පින්නතුනි මාවේ මුලින් කියූ ප්‍රධානම කරුණු සම්පූර්ණක වෙන්නට ඕනේ. සද්ධාව සම්පූර්ණ වෙන්නට ඕනේ. වීරිය සම්පූර්ණ වෙන්නට ඕනේ. සංවරය සම්පූර්ණ වෙන්නට ඕනේ. අප්‍රමාදීව සම්පූර්ණ වෙන්නට ඕනේ. මේවා මේ දේවල් සම්පූර්ණ වුණොත් ඒ පුජ්‍යලයාගේ පරලෝක ජීවිතයේදී ඊළඟ භවයේදී ඒ පුද්ගලයා ක්‍රියාකාරී කෙනෙකු බවට පත් වෙන්න පුළුවන්. දැන් අපිට ප්‍රතිවිපාක ලැබෙනකොට දැන් මේ ලෝක වාසිය උනුත් යම් යම් ප්‍රතිවිපාකයන් ලැබෙනකොට අපි නිකමට වගේ ඒ පිළිබඳව තීන්දුව తీරන දෙනවා. දැන් අකල් මරණයකටපත් වුනොත් ඒ සඳහා අපි තීන්දුවක් ගන්නවා. අපිට සාමාන්‍ය අදහසක් දැනෙනවා. අනේ පෙර මොකක් වූ අකුසලයක ප්‍රතිවිපාකයක් නිසා වෙන්නේ නැතිනේ මේ මරණය සිද්ධ වුණේ කියලා. හිත සලසවා ගන්න වෙන ක්‍රමයක් මොකක්ද තියෙන්නේ? ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන ඕනේ පින්කමක් සිද්ධ කළ පින් දීලා සසර වසන ආතුරු මෙහෙම අකල් මරණයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි යම් කෙනෙකුට ලාභයක් ඒ වගේම දීර්ඝායුෂක් ලබන කෙනෙක් දැක්කම අනේ බලන්න කොයිතරම් ආයුෂ සම්පත් දීලා තියෙද මේ මිනිස්සයා කියලා. නිකමට අපේ කටින් පිට වෙනවා. සාදු සාදු තවත් ජීවත් වෙන්න ඕනේ කියලා. අපිට ඉබේම මුවින් පිට වෙන කාරණාවක්. ඒ නිසා අපිට අවශ්‍යයි සංසාර ගමනේදී මෙන්න මේ පුරුදු පුහුණු කිරීම පාරමිතා කියන වචයෙන් හඳුන්වන්නේ පාරමිතා වශයෙන් හඳුන්වන්නේ දසපාරමිතා කියලා අපි කියන්නේ. මේ කාරණාවන් අපි පුරුදු වෙන්නට ඕනේ, පුහුණු කරන්නට ඕනේ කියන කාරණාවද මේ වෙලාවේදී ඔබේ හදවතේ තැන්පත් කරන්නට තම අදහස් කරනවා. ඉතින් මෙතෙක් වේලා අපි බණ ඇහුවා. මේ ධර්ම දේශනාව තුළින් ඔබට යම් යම් කාරණා බොහොමයක් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නට ඇති. ඒ ධර්ම කාරණා තුල ඔබේ ජීවිතය යහපත් මඟකට හුරු කරවන්නට උත්සාහ කරන්න. අපි මාමුලියෙන් සඳහන් කළ ගාථාවේ යම් ප්‍රමාණයක තේරුමක් සහිතව ඒ වගේම මේ සූත්‍ර දේශනාවේ සඳහන් ආලවක සූත්‍ර දේශනාවේ සඳහන් ප්‍රධානම කරුණු කිහිපයක් අපි මේ පැයකට ආසන්න කාල සීමාවක ධර්මයක් හැටියට ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසුවා. පින්නතුනි මේ දේශනාවේ ශ්‍රවණය ඔබේ මතකයේ පවතීද ඒ නිවැරදිව ඔබ ක්‍රියාත්මක කරාවිද ඒ තුලින් ඔබට යහපතක් ඇති වෙනවා යහපතක් උදා වෙනවා ඔබ නිවැරදි ජීවිතයක් ලබන කෙනෙක් නිවැරදි ජීවිතයකට හුරු වෙන කෙනෙක් නිවැරදි ජීවිතයක් තුළින් ප්‍රඥාව ජනිත කරගන්නා කෙනෙක් බවට ඔබපත් වෙන්නට ඕනේ. එතකොටයි ඔබේ මෙලව පරලොව දෙලොව සැනසෙල්ල උදා කර ගැනීමටත් మతు බුදු වෙන බුදු කෙනෙක් පාමුල අමා මහ නිවනින් සැනසීමටත් මේ කුසල ධර්මය උපකාරී වෙන්නේ. ඉතින් මෙතෙක් වේලා ධර්මාශ්‍රවණය තුලින් ලබාගත්තා කුසලානිසංස බලයෙන් ඔබ සියලු දෙනාටම උතුම් වූ නිවනින් සදා සැනසීම ලැබේවා සාදු සාදු සාදු ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං මේ දායකත්වයේ දරු හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලක්පැසි උඩ හැම කෙනෙකුටමත් මෙපින් බලයෙන් උතුම් වූ අමාමා නිවන් සැප හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරන්න සාදු සාදු සාදු අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවං තුතේ සාදු සාදු සාදු දේශකයන්න් වහන්සේටත් උන්වහන්සේ කරගෙන යන ලෝක සාසනික සේවාව කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්යයක් ලැබේවා ත්‍රිදරත්නයේ ආශිර්වාද ලැබේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශකයන්න් වහන්සේ මාතර තෙලිච්චිවිල ඇල්ගිරිය කහවිලගොඩ පුරාණ රාජමහා විහාරාධිපති ශ්‍රී මහින්ද පරිවේනාධිපති මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේකාධිකාරී ප්‍රවීණාචාර්ය දර්ශනපති පූජ්‍යපාද ගරු පරදුව ජිනරතන ස්වාමීන් වහන්සේ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි This talk was recorded by Cecil J. Asingha. May he share all merits on this good deed.